ගරු ස්වාමින් වහන්ස question and answers වෙලාවේදීවත් සිංහල භාෂාව යොදාගෙන පිළිතුරු දෙන්නේ නම් මැනවි. සිංහලෙන් අසන ප්‍රශ්නවලට මේ රිට්‍රීට් එක නිකන් ලුණු නැති හොද්දක් වාගේ වෙනවා. මොකද අපිට ආසයි ඔබ වහන්සේගේ සිංහල වාග්මාලාවට මාලාවට ධර්මදේශනාව ඉංග්‍රීසියෙන් කිරීමට සංවිධානයගත් තීරණයට අපිට එකඟ වෙන්න වෙනවා. නමුත් අපිට කිව්වේ question and answer වලදී ප්‍රශ්න සිංහලෙන් ඇසිය හැකි බවයි. ගිය වසරේ සිංහලෙන් කළ රිට්‍රීට් එකේදී ඉංග්‍රීසි වලින් ඔබ වහන්සේ පිළිතුරු දුන්නා. එසේම මෙවර සිංහලෙන් පිළිතුරු දෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ආදු සාදු සාදු. මම හිතුවා වස්තුස්වාදී කියලා. ඒ ප්‍රශ්නයක් නෑ නිකන් බොරුනේ කතා කරන්න වෙලාව නාස්ති කරනවා තියෙන ප්‍රශ්න ලිව්වනම් ඔය කොල කෑල්ලේ ඉවරයි නිකන් මේ නීති කතා කරනවා මම මේ තැනක් නැතිකමට මේ ඇලන් මැටිනාටම ගිහිල්ලා ඉංග්‍රීසි මීඩියම් රිට්‍රීට් එක කරා. ඒත් මම වෙන හාමුදුර කෙනෙක් ඒකටම පුරුදු කරලා ගිහිල්ලා කිව්වා ඒකම ඉංග්‍රීසියෙන් කියන සෙෂන් එක තියෙනවා. ඉතින් ඒකෙදී ප්‍රශ්න අහන වෙලාවේදී එක අම්මා කෙනෙකුට හොඳටම තරහ ගිහිල්ලා. "ඔය මීටිකල ලොකු හාමුදුරන්ට සිංහල බැරිද කියලා ඇහුවා." ඊට පස්සේ හේෂාන් කතාවල ගියා අම්මට අපිට කිව්වනේ හෙට ස්වාමීන් වහන්සේගේ සිංහල ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. තව පොඩ්ඩකින් පරිවර්තනයක් තියෙනවා. ඉතින් ඒ ඡේදයයි මේකෙදී කතා කරන්නේ කියලා හේෂා හොඳටම බැලලා. එතකොට අවුලක් ඇවිල්ලා. ස්ථානයේ අවුලක් ඇවිල්ලා හේෂාන් මට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ ආරසකනක මගේ වැඩි. ඒ නිසා මම ස්ටෑන්ඩ් එක ගත්තා. යම කතා කරේ මෙහෙමයි කියලා. ඊට පස්සේ මට ඉතින් පණිවිඩෙන්න පටන් ගත්තා. මේ පන්දලේ ප්‍රශ්නයක්. ඒ කොච්චර ඉර ඇඳලා තිබ්බත් අපිට ඕන කරලා තියෙන්නේ අපේ මන අපේ මනදොල සපොන්නවා කියන ඉතින් මේ මේ ලියුපේ කරන්න මම කියන ප්‍රශ්නයක් තියෙන කරුණාකරලා අහන්න. මේක ලියන්න අරක නැතු අපි අපි අහුන් කන්නේ මේ කාටද අපේ අකුරු හිඳලා යාගෙන වගේ පේන්නේ. අතිගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති ඉස්සර අවසර අරන් ඉන්න. ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල යෝ යෝ ගෙවි ගිය පසු වෙන දෙයකට හිත නොතබා සිහිය සතිය දිගටම පවත්වාගෙන පවත්වාගෙන යාමට කල යුත්තේ කුමක්ද? කාරුණිකව පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි. ඔය කියන ආහනපන ගෙවෙන පාර. ගෙවෙන ඉතිහාසය මට කිව්වනම් මට හිතා ගන්න පුළුවන් මේ භාවනා කරලා කියන්නේ කියලා. කිවුණු පසු කියලා කියන්නේ කොහොමද මේ ගෙවෙන පාර කොහොමද කියන්නේ නැතුව ඊගාට වෙන දෙයක් කියන්න බෑ. මට ඒ දෙන වචන වලින් තමයි මම ඊගා උත්තරේ අල්ලගන්නේ නැත්නම් මට කියන්න බෑ. ඒ නිසා මට දැනගන්න ඕනේ කොහොමද මේ ගෙවෙන්නේ කියලා. ගොරෝසුව තියලා සියුම් වෙලා ගෙවිලා ගියාද? එක පාර්ට ගෙවිලා ගියාද? පටන් ගන්නකොටම තිබුණ නැද්ද? ආහනේ තොරතුරු ටික දාන්න කියලා තමයි මේ කමට අසුත කරනවා කියන්නේ. ඒ තොරතුරු ටික නොදී මගෙන් උත්තර බලාපොරොත්තු වෙනවයි කියලා කියන්නේ ආණ්ඩිය හදනයි කැඳාලි වගේ තමන්ගේ හාල් මිට දාන්න නැතුව අර තැම්බෙන එකෙන් බොන්න බලනින්. ඉතින් හත් දෙනාම ආණ්ඩි නම් අන්තිම වතුර විතරයි ඉතුරු වෙන්නේ. එක්කෙනෙක්වත් කැමති නැහැ අත්දැකීම කියන්නේ. මේ සියලුම උත්සාහයල් ගන්නේ කරුණාකර මෙච්චර මහන්සිලා භාවනා කරපේකේ මේ මම මේ බැන්නට පස්සේ මේ මනතෙන් අහන්න විදියකුත් නැහැ මට දැන් ඒක මම කරගන්න මෝඩකමක් මේ කරුණාකර මට ලියන්නේ මේ නැතිවීම එක සැරේ වෙන්නේ නැහැ ඒක මට ඕනම කෙනෙකුට කියයි ඒකට කාලයක් ගන්න අන්නේ කාලය තුල මොකද වෙන්නේ කියලා ඒකට නිදර්ශනයක් කියන්නම් මම ඔය මහෞසුද පණිතුමා ඉන්න රාජසභාවේ සේනක රජතුමා මාවසත පණිතුම අමාරුවේ දාන්න කියලා තිබුණ පණිඩයක් කරලා මම පැදපු වැලි ඔලංචිල්ලාව කඩලා ගියා. ඔන්චිල්ලාවට වැල්ලනුවක් අඹරලා එවන්න. නැත්තම් රාජකීය දඬුවම්. ඒ සේනක පණිතුමා ලියලා ඇරියා මට කැඩිච්ච එකේ කෑල්ල එවන්න ඩිසයින් එක ගන්න කියලා. ඒකෙන් තමයි උත්තර දෙන්නේ. නැත්නම් වැලිලනු කොහෙද තියෙන්නේ? මම පදින වැලියොන්චිලාව කඩලා ගියා වැල්ලනෝ කඩලා ගියා මට වැල්ලනෝ කබරයෝපන් නැත්තම් රාජකීය දඬුවම් අර කෑල්ල ඉල්ලලා ඊට පස්සේ කීත හැකි රජුරොණ්ඩේ කෝ පිළිගන්නේ රජුරෝ කියන්නේ බොරුවක් කියලා නැත්තම් රාජදඬුවම් ගන්න නිසා තමන්ගේ තියෙන එක කියන්නේ නැතුව මේ කරන දේ ඒක මේ කාග දෝෂයක් නෙවෙයි මේක තමයි කෙලස් කියන්නේ මේකේ යට තියෙන විශාල රහසක් ඒ නිසා හැම වෙලාවෙම බලන්න මම කරන්නේ ආනාපාන කිව්වා වගේම ඒ ගෙවෙන ක්‍රමේ ඒ ගෙවෙන එක පිළිබඳව ඒකේ ඒක ඕජාව මට දෙන්න මස්තික මට දෙන්න මට මේ ඇටයි හැමයි විතරක් දීලා බෑ මට ඕන නියම රාත්තල ඉහි වෙන්නේ නැහැ ඒක අපේ අපේ සිංහලෙත් නැහැ භාෂාවෙත් නැහැ අපි කියන්න ඕන දේ කවදාවත් කියන්නේ විශාල ලියුම් ලියනවා අන්තර්ගතේ නැහැ ඒ අන්තර්ගතේ ලියන්න ගිහිලා කියලා තියෙද්දි නොලියන නිසා මම මේ කතා කරන්නේ නැත්නම් මම කතා කරන්න යන්නෙත් නෑ. ඔකට වැඩක් නෑ කතා කරලා. මේව වැටෙන්නේ හිස් හිස් වචන වලට. කොම්බේ විතරයි තියෙන්නේ. අතට තියෙන මදේ නෑ. මදේ බීලා කොම්බේ විසිකරන. කමටන් සුද්ධ වෙන්නේ නෑ. ඒ ක්‍රමේ ලියන්න කැමති නම් ඒකේ තියෙනවා ඔය ඉස්සරහන ප්‍රශ්නට උත්තරේ. ඒ නිසා මම කියනවා එක්ක කමටන් වාර්තාව ලියන හැටි පිළිබඳව කියවන්නේ නැතුව එහෙම නැත්නම් භාවනා නොකර ලියන ප්‍රශ්න මේවා. ඉතින් ඒව විසිකරන්න තමයි මම පුරුදු වෙලා තියෙන්නේ. ඒ සිංහල නිසා නෙමෙයි. සිංහලෙන් ගන්න උත්තර දෙන්නත් ඕනේ. ඒකත් ඉස්සල දවසේ මම ගැති මම හිතන කට වැරදුණයි කියලා. මොකද අපි මේ ටොරන්ටෝ කරනකොටත් ඉංග්‍රීසි තුන් දෙනෙක් හිටියා. මට කලින්ම කියලා දුන්නා මේ දෙන්නට අපි කියලා තියෙන්නේ සිංහලෙන් මොනවක්වත් කියන්නේ නැහැ ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් අහුවොත් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අනුකම්පා කරන්න. අපි මුළු රිට්‍රීට් එකේම කෙරුවේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් අහන ප්‍රශ්න වලට ඉස්සෙල්ලා උත්තර දීලා ඒගොල්ලෝ පිටත් කරලා දැම්මා. නැත්නම් අන්තිමටම තියලා ඉවර කරන එකයි කරන්න නිසා සිංහලෙන් අපට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක අර මේ ඕජා ටික අත්දැකීම් ටික ලියන්න හෙට ලියලා දාන්න ආයෙසරයක් අපිට ඒතරට පුළුවන් සාධනීය උත්තරයක් ලබා ගන්න. එහෙම නැතුව මම මොනවාරි උත්තරයක් දුනොත් ඒක පසුබිමට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ ලියපෙකට ඇත්තටම උනන්දු නම් මට කරුණාකරලා තොරතුරු දෙන්න. එහෙම නැත්නම් අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. මම මේ මිනිස්සයා කලබල කෙරුවට මම <laughs> සමාවිල්ලනවා අර බැන්නාම ඉතින් කවුරක්වත් මයික් එක ගන්න බයයි. දැන් අපි වෙන ප්‍රශ්න නැත්නම් අපි සතිವಾರේ සමාප්ත කරන්න ඉස්සලා වෙන කාට හරි ඒක තමයි. නේ නේ මං කියන අපි සතිವಾರේ සමාප්ත කරන්න ඉස්සලා අපි වෙන කෙනෙකුට ප්‍රශ්න අහන්න තියෙනවා නම් අවස්ථාව දෙමු කියන්නේ මම මේකට ඇදී. මේ අඳුරනේ මේ දැන් මම ආනාපාන සතිය මේ gedarat භාවනා කරනවා දැන් මේ දිගටම වෙන දෙයක් තමයි මේ ආනාපාන සති භාවනාව කරගෙන යනකොට ටිකක් වෙලා යනකොට මේ ඊට පස්සේ මට එතනින් එහාට මොකවත් මතක නැති වෙනවා. හැබැයි මට වෙන සිතුවිලි එන්නෙත් නැහැ. මම හිතන්නේ නැහැ මට නිින්ද ගියා කියලා. ඒක දැන් මාසයක් විතර තිස්සේ දිගටම වෙන දෙයක්. හැබැයි මගේ ඇඟ මේ ඍජුව තියෙන්නෙත් නැහැ. ඇඟත් නිකන් වැටෙනවා වගේ වෙනවා. ඊට පස්සේ මේ ටිකකින් මට ආයි බලනකොට මම මම මට මම දන්නවා මම දැන් ඇතුළත පිටත ඇතුළත පිටත ආශ්වාසය ප්‍රශ්වාසය කියලා මට ඒකත් මතක් ඒක කරන බවත් තේරෙනවා. නමුත් ඒ අතරේ හය පාරක් හත් පාරක් විතර ඒ පැය ඇතුළත මේ මට අර ඇඟ ඍජුව තියාගෙන ඉන්නත් බෑ මට ඒ අවස්ථාව මතකත් නැහැ. හැබැයි ඊට පස්සේ ආයි මතක් වෙනකොට මම දන්නවා මම ආනාපාන සතිය කර කර ඉන්නවා. ඔය කෝ පටන් ගන්න ඉස්සෙල්ලා ආනාපානෙ පෙනිලාද නොපෙනී යන්නේ නැත්නම් පටන් ගන්නකොටම නොපෙනී යනවා. නෑ පෙනිලා ටිකක් අනේ පේන ටික විතරක් කියන්නේ ඒ ටිකේ උත්තරේ තියෙනවා. කොහොමද ආනාපානෙ පේනකොට මොනවද පේන්නේ මොනවද අත්දකින්නේ? ආනාපානෙ කියලා මොනවද අත්දකින්නේ මොනවද පේන්නේ? පේන්නේ දැන් හුස්ම රැල්ල පටන් ගන්නවා මේ දිග හුස්ම රැල්ල ගොරෝසුවට යනවා ඊට පස්සේ ඒක ටික ටික මේ අඩු වෙලා යනවා ඊට පස්සේ තමයි මොකක්ද තේරෙන්නේ එතකොට ගොරෝසු තැන සිට අඩු වෙලා යෑම කාලානුරූප වෙනස් වෙන හැටි තමයි හොඳට දකින්නවද එහෙම නැත්නම් ඒක මේ ගොරෝසු වෙලා තිබිලා ආනපානෙ පේනවා. නමුත් මේක සියුම් වෙච්ච බව, අතිසූක්ෂම වෙච්ච බව හිතට අහුවෙන්නේ නැතුව හිතට හොරා පැන යන ගතියක්ද තියෙනවා. ඒක අහුවෙන්නේ. ඒක නිසා ඒ කියන්නේ අහුවෙන්නේ නැති වෙන්න හේතුව ආනාපානය අනිත්‍ය පැත්තේ නෙවෙයි බලලා තියෙන්නේ නිට්ටය පැත්තේ. ඒ නිසා වෙනස් වෙනවා දකින්නකොටම නිට්ටය පැත්තෙන් බලන එකට ඒක අභියෝගයක් වෙනවා, තර්ජනයක් වෙනවා. එයාට පේන්නේ නැතුව යනවා. ඒ නිසා අනිද්දාස මතක තියාගන්න ආනාපානි කියන එක අපි නිමිත්තක් කරාට අරමුණක් කරාට ඒක නිත්‍ය නිමිත්තක් නිත්‍ය අරමුණක් නෙවෙයි. ඒක නැවත නැවත බලනකොට ඒක වෙනස් වීම තිබී නැතිබී යාම අනිච්ච භාවය බලන්නයි මේ උත්තර බුදුරජාණන් අපි යොමු කරලා තියෙන්නේ. ඒ නිසා ආනාපානේ බලන එක එකනම් ඒකේ සෙකන්ඩ් ඩයිමන්ෂන් එක තමයි කාලානුරූප එක වෙනස් වෙන හැටි බලන එක. කාලානුරූප වෙනස් වෙනවා බලනකොට තමන්ගේ හිතේකට ලෑස්ති වෙනකොට තේරෙයි ආස්වාසය යම් ආකාරකින් ප්‍රස්වාසයට වෙනස් වෙනවද ඒක හිතට කොච්චර ගොරෝසුට අල්ලන්න පුළුවන්ද ආස්වාසය මේ ප්‍රස්වාසය නෙවෙයි කියලා තේරෙනවනේ ප්‍රස්වාසයේදී ආස්වාස නෙවෙයි කියලා ඒ වගේ ඒක ඒ ආස්වාස ප්‍රස්වාස දෙක වෙනස ඊට පස්සේ පළවෙනි ආස්වාස රැල්ලේ ඉඳලා දෙවෙනි ආස්වාස රැල්ලට යනකොටත් වෙනසක් තියෙනවා ඔය එක ආස්වාසයක් අනික් ආස්වාසයෙන් වෙනස්. වෙනස් විතරක් නෙවෙයි, වෙන් වෙලා වෙනවා විතරක් නෙවෙයි. ඒකේ මේ රසයත් වෙනස්. ඒක දකින්න තරම් අපේ හිත සියුම් නැහැ. සියුම් නැතින ප්‍රධානම හේතුව අපි නිත්‍ය සංඥාවෙන් භාවනා කරන්නේ. වෙනස් නොවේවා කියන අදහසෙන්. නමුත් මේ වෙනස් වීම දකින්න එකයි බුද්ධජනනාසිකේ උපක්‍රමය. ඒ නිසා බුද්ධජනනාසි මේ නීවරණ අයින් කරලා, සද්ද අයින් කරලා ආනාපානෙටම තියලා ඒකත් වෙනස් වෙනවා කියන අදහසෙන් බැලුවොත් හුඟක් කළා බලනකොට එක ආස්වාසයෙන් ඊග ආස්වාසෙට නෙමෙයි. ආස්වාසය බලලා විනාඩි 5කට පස්සේ එන ආස්වාසය පේනවා ඉස්සරකට වැඩි මේක ගොරෝසුද, සියුම්ද, දිගද, කෙටිද කියලා. අන්න ඒක බැලිල්ලයි ආස්වාස ප්‍රසාර හිතේදිල්ලයි එකේම ඩයිමෙන්ෂන්ස් දෙකක්. දැන් ඕකේ ආනපනේ අල්ල ගන්න දක්ෂකම තිබිලා තියෙනවා. නැත්නම් ආස්වාස ප්‍රසාරයේ විනාශ වීම දැක ගන්න හිත ගිය වෙලත් නැහැ. ඒක නිසා වෙච්ච වෙනස්කමුත් නිතිමත වශයෙන් නොදෙනී ගියා වශයෙන් මල්ලෙන් ගහලා ගිහිල්ලා මිසක් ආනාපානේ පරිණාමය දැකලා නැහැ. නිසා අනිද්දාස මම දෙන්නේ ගිය ගමම පළවෙනි විනාඩිය ඇතුළතයි ප්‍රශ්නට උත්තරේ තියෙන්නේ. යනකොටම දැනගන්න මට ආනාපානේ අහුනොත් මම එතනදීම පරීක්ෂණයට ලක් වෙනවා. පරීක්ෂණේ වැඩගත්තා කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ අතර වෙනස දැකීම පළවෙනි පාඩම. ඊට පස්සේ ආස්වාසයෙන් ආස්වාසයට වෙනස දැකීම. ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට වෙනස දැකීම. අන්න එක දක්වන් තියෙනවා මේකේ තියෙනවා පාඩමක් යටිපහුව වෙච්ච එක. ඒ පාඩමෙන් තමයි ඔය ඊගාට එන එකට උත්තරේ තියෙන්නේ. මම ඒකයි ඉස්සල් ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කෙරුවේ. ඒ උත්තර ටික දෙන්න බැරි නම් නැත්නම් ඒකට බලන සුළුව භාවනා කරන්න බැරි නම් ඒක පාට වෙන්නේ කරකොලත් ඇරියවා. ඒ හේතුව අනිච්ච සංඥාවෙන් නෙවෙයි භාවනා ගිහිලා තියෙන්නේ. නිත්‍ය සංඥාවෙන්. ඒ නිසා යාට අනිත්‍ය වශයෙන් ආනපන වෙනස් වීම අභියෝගයක් වෙලා. තර්ජනයක් වෙලා. තර්ජන නෙවෙයි ඒක භාවනා ලොකු දියුණුවක්. ඒකට ලෑස්තිලා ගියොත් තමයි තේරෙන්නේ ආනපන කිවෙනවයි කියලා කියන්නේ. ওই කියන தත්තට ලෑස්ති වෙන්න පෙර නිමිත්ත. ලෑස්තිලා ගියොත් ওই தත්තට ওই වගේම අන්ධකාරයක් ඒකේ නැහැ. එතකොට හරියට නිකන් ටෝච් එකක් අරන් ගියා වගේ. ඒ නැත්තම් ඉමුනිටි එකක් අරන් ගියා වගේ. එහෙම නැත්තම් මේ බෝවෙන ලෙඩක් තියෙන තැනට වැක්සින් එකක් අරන් ගියා වගේ. එතකොට බෝ වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රායෝගිකව කියන්න තියෙන්නේ පේන ආනාපානේ 1 2 3 පළවෙනි ටිකේ විනාඩි 2 3 හෝ ආනාපාන ටික පුළුවන් තරම් සමීපව නිරීක්ෂණය කරන්න වෙනස් වීමට ඉඩ තියලා. නැත්නම් choiceless වෙනසක තියාගන්න. එතකොට තේරෙයි මීර කොහොමද හිත දන්නා තැන සිට නොදන්න තැනට යන්නේ කියන්න පුළුවන් තැන සිට කියන්න බැරි තැනට යන්නේ ඒක සිද්ධ වෙන්නේ අහම්බෙන් නෙවෙයි. ඒක අනුක්‍රමිකව සිද්ධ වෙන්නේ. අනේ අනුක්‍රමිකතාවයට හිත යොදන එක තමයි යෝගාවචරය විසින් තකන් ගියර් එක වශයෙන් පාවිච්චි කරන තමන්ගේ වාහනේ. ඉතලා ගියර් එකට දාලා ඊගාවේ ඒක වාහනේ යන්න පටන් ගත්තාම සෙකන්ඩ් ගියර් එකට දානවා කියන්නේ ඒ ආස්වාද ප්‍රසවාසී පරිණාමයේ බලනවා විපරිණාමයේ බලනවා අනුක්‍රමිකතාවයේ බලනවා. එතකොට ඔක ඔය වගේ අවුලකට යන්නේ නැහැ. දැන් අපිට වෙන ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් විනාඩි 20ක් වැඩිපුර සක්පම් භාවනා පරිච්ඡේදයට ඇතුළු කරන්න. අපි එතකොට එකතු වෙනව නැවතත් මෙතන හතරමාරට ඒ දක්වා අපිට පැයකුත් විනාඩි 20කට ආසන කාලයක් වෙන සක්පම් භාවනාවට ඒ මතක් කිරීමත් එක්කම අපේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිලේ නිමාව සටහන් කරනවා.